මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් හොඳයි එහෙනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා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 කතමාච සාභික්ක වේ මජ්ක්‍ධිමා පටිපදා සතාගතේන නබි සම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය නබිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේය සීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සර්වචන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාවට ප්‍රස්තුත වෙච්ච සූත්‍රය මුල් කරගෙන පාත්තාගෙන ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව. ඒ සඳහා අපි ඊයේ නාටක කරපු තැන ඉඳලා ඉදිරියට පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් අද විතරක්ම ධර්ම දේශනාවට ආහන කෙනෙක් ඉපැත්තෙන් බලනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අන්ත දෙක සර්වචනාංශ විචින් සූත්‍ර ආරම්භයේදීම එන්නන්දේවිච්ච ඒ කාමසු කල්ලිපාණ යෝගය අත්තිසිල්මතාන යෝගය කියනා වූ ඒ මාර්ගහැරියේතු අන්ත දෙක පිළිබඳ කෙටි විග්‍රහයකට පස්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව නැදුම් පිළිවෙතට තමයි දැසගත්තේ මේ මඳුන් පිළිවෙත පිළිවෙත පිළිවඳවම හඳුන්වා දෙන සර්වචන් වහන්සේ ඒක හඳුන්වා දෙන්නේ චක්කුකරණේ ඥානකරණේ. ඒක ඇසති කරන දෙයක්, ඥානය ඇති කරන දෙයක්. උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. ඒක සංහිඳියාවක් එහෙම නැත්නම් සංසුම්බවක් උපසමයක් ඇති කරනවා. උපසමාය අභිඥාය විශිෂ්ට ඥානයක් පහළ කරනවා සම්බෝධාය නිබ්බානාය සංවතති. බෝධිය පිණිස නිවන පිණිස ගමන් කරනවා හැමියාවක් ලබා දෙනවා කියලා. ඒ මධ්‍යම ප්‍රතිපදාව කතමාච සා භික්ක වේද. මහණෙනි කුමක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? එතනදී සර්වචන් වහන්සේ මේ බෞද්ධ නතර බොහොම ප්‍රසිද්ධ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි විස්තරයක් වශයෙන් ගෙන හරපාන. ඒදී සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන දන්න කියූපැත්ත දන්නවා. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මුදුන්පත් වෙන්නේ කියලා පැමිණෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. එහෙමනම් ඒ ආරම්භක යෝගාවචරයේ ඒ සතිපට්ඨාණයෙන් පටන් අරගත්ත සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඒ අතරමැද තියෙන අවස්ථාවන් ගිවන් කරන්නේ ඒක මුදුන්පත් වෙන්නේ තෙද භාවයටපත් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක නිසා හතරවෙනි චතුරාර්ය සත්‍ය වශයෙන් එහෙම නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වශයෙන් හඳුන්වා දෙනවා. ඒ මට්ටමට එනකොට ඒ ප්‍රතිපදාවේ දෘෂ්ටිය නැත්නම් සම්මා දිට්ඨිය පුළුල් දැක්ම ඉතාමත්ම වැදගත් ප්‍රාරම්භක සන්දර්භයක් බවට පත් වෙනවා කාරණයක් බවට පත් වෙනවා ඉතින් අපි ඊයේ වෙලා ගත්තේ මේ සම්මා දිට්ඨිය කියන එක මේ සූත්‍රයේ තනි වචනයෙන් සඳහන් වුණාට භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් ප්‍රතිපදාවට නම් වන කෙනෙක් කොහොමද තමන් ගත කරන ජීවිතයේ ක්‍රමානුකූල වර්ධනයකට එහෙම නැත්නම් ආනුකූල අනුකූලව ක්‍රියාපටිපාටියකට මේ සම්මාදිට්ඨිය කියන වචනේ පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න කියලා. ඉතින් ඒකට අපට සර්වචන් වහන්සේ පසු කාලීනව දේශනා කරලද සූත්‍රවලින් උද්දුත පාඨ මෙන්න සම්පුටා දැක්වීම කරනකොට යම් තැනක දැක් ගන්න පුළුවන් මේ සම්මාදිට්ඨිය පස් ආකාරයකට කඩලා පෙන්වනවා සමහර තැන ඒක මහා ආකාරයකට පෙන්වනවා මේ පස් ආකාරයට පෙන්වන්නේ සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මා දිට්ඨිය, මාර්ග සම්මා දිට්ඨිය, ඵල සම්මා දිට්ඨිය වශයෙන්. ඒ මේ කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය කියන එක ලෝකයේ තියෙනා වූ කම්ම සම්මෝහය කපලා ඒ වෙනුවට දෘෂ්ටියක් පහළ කරනවා. එතකොට මේ පුද්ගලයා තමන් කළ දේ තමන්ට ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා කියලා කළ කළ දේ ඵල ඵල දේ වශයෙන් අපි සිංහලතන ගල් තියෙන හැටියට කෙනෙක් තමන්ගේ කායික වාචික ක්‍රියා පිළිබඳව සදාචාරාත්මක වගවීමකට බැඳෙනවා. යම් කිසි කෙනෙකුට කම්ම සම්මෝහයේ තිබුණොත් ඒ පුද්ගලයා අවස්ථාවාදී එහෙම නැත්නම් ආත්මාර්ථකාමී පටු චීන්දුවට එලෙමන්ට් ඉඳ තියෙනවා. එහෙම නැතුව දුරදිග බලන්න පුළුවන් ශක්තියක් මේ කම්මසකට ඥාන සම්මාදිට්ඨිය ඇති කරනවා. ඒ සම්මාදිට්ඨිය නිසා ඇති වෙන වැටහෙන කාරණය තමයි කෙනෙකුට සීල ශික්ෂාව ඇති වෙනවා. සීල ශික්ෂාව කියලා කියන්නේ සමන් කරන කායික ක්‍රියා සහ වාචික ක්‍රියා පිළිබඳව ඉක්මීමක් එහෙම නැත්නම් සංවරයක්. මේ කායික කායික සහ වාචික ක්‍රියා අසංවරව අහික්මිච්ච ස්වරූපයෙන් කරනකොට ඒ පුද්ගලයාටින් සමාජයේ සංස්කෘතියේ පවතින පද්ධතියේ තියෙන සදාචාරය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා විතික්‍රමණය වෙනවා කියන්නේ. ඒ නිසා උල්ලංඝනය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යම් කිසි විදියකට මේ පවත්නා වූ සදාචාරය උල්ලංඝනය වෙන තැන විතික්‍රමණය වෙන තැන තමයි මේ සීල කැඩෙනවා කියලා කියන්නේ. ඒකට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනෙක් එහෙම වුණොත් ඒ නීති කැඩීම නිසා පවතින නීති පද්ධතිමුත් දඬුවම් විඳිට වෙනවා. ඒ වගේම අසුරු කරන්නන්ගෙමුත් පරෝපවාද ලබන්න වෙනවා. ඊටත් වඩා කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන කෙනාට අත්තානුවාදයේ කියන තමන්ට තමන් දෙස් වෙන ගතිය නිසා එවැනි නීති කඩලා නීතිට අහු නොවුනත් කවුරුත් නොබැන්නත් තමන් වර්ධ්‍ය සාක්ෂ්‍ය වශයෙන් වග වෙනවා. අවසාන වශයෙන් අපාගාමි වෙන්නේ නැහැ කියලා හිතලා හරි ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වැඩෙන නිසා ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති සමාජය සදාචාරයේ පැත්තට හැංගීමක් ඇති කරගන්න. ඒක විචිකම කෙලෙස් පිළිබඳව වග වෙනවා. ඒ සෞඛ්‍ය සම්පන්න පත්‍ර කියනවා සීල ශික්ෂාව කියලා මේක <clears throat> සර්වචනාංශයේ දක්වන රස විනීත ප්‍රතිපදා නැත්නම් සත්‍ය විසුද්ධි ක්‍රමය ගැන පෙන්නකොට මේක සීල විසුද්ධිය වශයෙන් පෙන්වනවා කියනවා. සීල විසුද්ධියට හේතු වෙන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨියයි. ඒක ඉතින් එක දවසක එක වරුවක එක රැයක වෙන දෙයක් නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි පුහුණු කරනවා. මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨියට උනාට පස්සේ පුද්ගලයා කායික සහ වාචික දුෂ්චරිතයන්ගෙන් වෙනුනාට පස්සේ ක්‍රමයෙන් ඒ පුද්ගලයාට මෙතෙක් නොපෙනී තිබුණ, වැළැහිලා තිබුණ මානසික පරිඋත්තාන தত্ত্ব, හිතේ පැන නගින தত্ত্বයන් වඩ වඩා සංවේදීව දැනෙන්න පටන් ගන්නවා. සීලය නැති ඡන්දපරස ගොරෝසු කෙනාට තමන්ගේ මානස පිළිබඳව දැක ගන්න වෙලාවක් ඉන්නේ මොකද කායික වාචික ගොරෝසු වැඩ නිසා එබිල බැලුවට ඇතුළ පේන්නේ නැහැ. කැළඹිලා තියෙන නිසා. නමුත් කය මනස කය වචන සංසිඳන කොට ඇතුළත තියෙන හිත හිතේ පැනනගෙන කෙලස් පේන පටන් ගන්නවා. ඒවට කියනවා ආයවට අර සීලයෙන් සංහිඳවණයකට අපි විතික්‍රම කෙලස් කියනවා වගේ ඒ සීලයෙන් යම් ප්‍රමාණ නිමිච්ච හිතට ඇතුළේ පේන හිතේ ඇති වෙච්ච තාම විතික්‍රමණය වෙච්ච නැති තාම උල්ලංඝනය වෙච්ච නැති නමුත් කොයි වෙලාවෙ උල්ලංඝනය වෙයි දන්නේ කියන විදිහට ගොජ දමනය ඒ කෙලස් වලට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා නාමයෙන් කියනවා නීවරණ කියලා. ඒ නීවරණ වල තියෙන්නේ නිවන ආවරණය කරන ගතිය. නෙය්‍යා වරණ කියලාත් ඒවට කියනවා. නීවරණ කියලා කියනවා. වර එක මේක පහකට වශයෙන් සූත්‍ර පිටකේ සඳහන් වෙනවා පටිසම්භිදා මග්ග වගේ පොත්වල හයකටත් දාලා කතා කරනවා. ඒ නීවරණ වලට සරුවචනාංශයේ යම් තැනක අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කියන විදිහට යම් හිතක් නිතර නිතර මේ නීවරණයන්ගේ ආතුර වෙනවා නම් නීවරණයන්ගේ බලපෑමට ලක් වෙනවා නම් ඒ හිත අන්ධ කරන තත්යකටපත් වෙනවා කියනවා. අචක්කු කරන දුවිලි වලින් වසර දාන තත්ත්වයකටපත් වෙනවා නිකන් සාමාන්‍ය අපේ ඇහැ සුද බැඳෙනමයි කියන එකක් තියෙන්නේ. අන්නේ වගේ ඥාන චක්ෂුෂය අන්ධ කරනවා. මේක ප්‍රතිම දුර්වල කරනවා. ඒ වගේම පඤ්ඤා දුබ්බලී කරනවා. ඒ පුද්ගලයාගේ නිශ්චිතම මතක නැති වෙන අන්ධවන්ද වෙන ප්‍රඥාව දුර්වල කරන තත්ත්වයට ඇති වෙනවා. ඊළඟට අඥාන කරනයි. ඒ පුද්ගලයා ඒ කම්මසකතා ඥානයවත් හරියට කරන්න තමන්න හැතු හේතුම හිතුම දේවල් කියන හිතුම හිතුම දේවල් කරන මේ චරිතවත් නැති පුද්ගලෙක් වඩපත් කරනවා අනිබ්බාන සම්මත්තනිකයි හැම වෙලාවෙම ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට අදිනවා නිවනට ප්‍රතිපක්ෂ වැඩක. ඒක නිසා මේවා මෝහ කරන දේවල්. ඇත්ත ඇති ඇති මෝහ කරන දේවල්. එතකොට මේ පුද්ගලයාට අර දෘෂ්ටිය සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාට පේනවා මේ ටික තියාගෙන මේකේ නීවරණ ධර්ම කොට තමයි මේ තියෙද්දී සීල කොයි වෙලාවෙ කැඩේද විශ්වාස කරන්න බෑ. දැන් ටික තද කරන ඔබාගෙන යට කරගෙන හිටියට